1 වම හෝ දකුණු ලෙස ඔසවන ගෙනියන තබන අතර අතර කාලය තුල ඒ ඒ අවස්ථාවට උදාහරණ ලෙස ඔසවන විට පහළවන සිත් ගෙන යන අවස්ථාවේදී නැති වී අලුතින් සිත් පහළවන බවත් ඒ වාද ඊළඟ අවසන් වන විට බිඳි බිඳි යන බවත් දෙක පාදයේ බිම තබන විට පාදයේ පොළව හා ගැටීමේදී පය හා පොළව රූප බවත් ඒ දෙක ගැටීමේදී ඇතිවන මෘදු බව තද බව වැලි අතර තෙරපීම සිනිඳු බව, උණුසුම් සීතල බව, නාම බවත් අද්දුටු වෙමි. 3. මේ ක්‍රියාවලිය තුලම නාම රූප ඇති වී නැති වී යන බවත් හටගත් තැනම ඒවා නැවතත් හටගත් තැනම ඒවා නැතිවන අයුරුත් මුළු සක්මන පුරාම අද්දුටු වෙමි. 4. මේ සියල්ලම හේතුවක් නිසා හටගත් ඵලයක් බවත් ඒ හේතු නැතිවන විට ඵලයද නැතිවන බවත් අද්දුටිමි. සක්මන් වාරයක් අවසානයේදී සක්මනට මුහුණලා සිටගත් විට කය දෙසට සිත යොමු කළ විට කයේ ඇතුළත වේගයෙන් ගම් වතුරක්සේ දුඹුරු පාටට ගලා යන ස්වභාවයක්ද ඒවා රැලි නගමින් ගලා යන අයුරු දුටිමි. ඔබ වහන්සේගෙන් මට ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පොඩ්ඩක් අර සුතමේ ඥානයේ පොඩි වෙන වැඩි සහගත දෙයක් තියෙනවා. දැන් අපි ඔය සතර මහා ධාතුන්ගේ ලක්ෂණ වලින් නැත්නම් ඒවැයි ක්‍රියාකාරීත්වයෙන් ඒවැයි කෘත්‍ය රසයෙන් ඊළඟට අපිට ඒ වැටහෙන ආකාරයෙන් තමයි ඔය ඇත්තටම රූප අත්දකින්නේ. දැන් පටවි ධාතුව ගත්තොත් ඒකේ තියෙන ඔය ගොරෝසු කර්කශ ගතියෙන් අපි පටවි ධාතුව තේරුම් ගන්නවා. ආපෝ ධාතුව නම් වැగిරෙන ස්වභාවයෙන්, පිඬු කරන ස්වභාවයෙන් ඕක තේරුම් ගන්නවා. වායෝ ධාතුව නම් පිම්බෙන ස්වභාවයෙන්, දරණ ස්වභාවයෙන්, සෙලවෙන ස්වභාවයෙන්, චංචල ස්වභාවයෙන් අපි ඒක තේරුම් ගන්නවා. ඒ ඇවිල්ලා තාම මේ රූප දැන් මෙතන අර සඳහන් වුණේ ඒවා නාම කියලා. ඒවා නාම නෙමෙයි, ඒවා රූප. අපි රූප කියන එක වෙනත සතර මහා ධාතු කියන එක තේරුම් ගන්නේ සතර මහා ධාතුන්ගේ එක්ක ලක්ෂණ වශයෙන් නැත්නම් ඒවැය තියෙන රස කියලා සාමාන්‍යයෙන් හඳුන්වන මේ කෘත්‍ය වශයෙන් ඒවා කරන ඉෂ්ට කරන කාර්ය වශයෙන් එහෙම නැත්නම් අපිට භවනා කරද්දී වැටහෙන ආකාරය ඔය ලක්ෂණ රස පච්චුපට්ඨාන කියලා සාමාන්‍යයෙන් සඳහන් වෙනවා ඒ වෙන් තමයි අතරම මේ සතර මහා ධාතුන් තේරුම් ගන්නෙ එතකොට ඒ ඒවයිවිල්ලා ඒ ලක්ෂණ ඔක්කොම අයිති සතර මහා ධාතුන්ට මේ ලක්ෂණ අපි දැනගන්නේ නාම වලින්. ඒ කියන්නේ අරවා තියෙනවා ගොරෝසුකම් තියෙනවා රළුගම් ගති තියෙනවා ඒවා තියෙන හතර මහා ධාතුවේ. ඒවා දැනගන්නේ මේ නාම ධර්ම වලින්. එතකොට මේ දැනගැනීම් ස්වභාවය තමයි අපි නාම විදිහට තේරුම් ගන්න. ඒතොර නාම රූප අතර ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. රූප වල ලක්ෂණ නාම වලින් දැනගන්නවා. එතකොට ඒවා දැන් මේ විස්තර කරලා තියෙන වෙලා විදිහට ඒතොර සක්මන් භාවනාවේදී හොඳින්ට Taman තේරුම් අරගෙන තියෙනවා. එතකොට එතන එතන ඒ රූප සභාවයන් තිලා නැතිලා යනවා. ඒවා දැනගන්න ආසිත නැතිලා නැතිලා යනවා. ඊළඟට එහාට මෙහාට කරන්න, පාදේ එහාට මෙහාට කරන්න පහළ වෙන චේතනාවන් එතන එතනම නැතිලා යනවා. ඉතින් මේ දේ අත්දකින්න පුළුවන් නම් බොහොම හොඳයි. ඉතින් අත්දකිමින් Taman තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ මම කියලා කෙනෙක් කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම මේක මෙහෙවන කෙනෙක් කවුරුත් නැහැ. මේ සක්මන් කිරීම සඳහා වන්න චේතනාවක් පහළ වුණා. ඒ අනුව අනු අනු චේතනා වශයෙන් පාදයක් ඔසවන්න පාදයක් එහා ඉස්සරහට ගෙනියන්න පාදයක් තබන්න ඔන්න අනුචේතනා වශයෙන් චේතනාවල සුළු චේතනා කොටස් වශයෙන් ඔන්න පහළ වෙනවා ඊළඟට ඒ අනුව ඔන්න පාදයේ තබනවා ඒ අනුව සතර මහා ධාතුන්ගේ ලක්ෂණයන් වැටහෙනවා ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ ඉතින් ඔය දේ හොඳට Tamanට තේරෙනවා නම් බොහොම හොඳයි අර සුත්තමේ ඥානයකින් ඥානයක් තියෙන එකත් හොඳයි එතකොට මේක ගාන්ට දහමට ගලපලා ගන්න පුළුවන් හැබැයි අර භවනා කරන වෙලාවේදී මේවා මොකද්ද මේ කොහොමද මේ කියලා අර ඒව ගැන හිතන්න ගියොත් අපේ හිතින් විතර්ක කරන්න ගියොත් ඔන්න වැරදි. එහෙම නැතුව මේක ඒ වෙලාවේදී තියෙන්නේ හොඳට මේවා අත්දකින්න දෙන්නේ. අත්දකලා ඒ අත්දැකීම පස්සේ භවනා සක්මනෙන් පස්සේ අපිට පුළුවන් අපි ඉගෙනගෙන තියෙන සුතමේ ඥානයත් එක්ක සංසන්දනය කරලා ගලබල බලන්න පුළුවන්. එතකොට මම හිතනවා එහෙම වෙන්නේ නැති මේ කරලා තියෙන්නේ කියලා. එතකොට ඔය වැටහීම එනවනම් ඕක තව තව හොඳට කරගෙන යන්න. අන්තිමට ඒ කියන්නේ අර තමන්ගේ පාදයය අතය පයය කියලා ඒ තියෙන සම්මුති මට්ටමින් මිදිලා තනිකර මේ ධාතුන්ගේ ලක්ෂණ වලට නැත්නම් ඒවැයි කෘත්‍යයන් වලට හිත යනවා. ඒතර ඒවැය ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම තමයි අන්තිමට විපස්සනා වෙන්නේ. නිවැරදි විපස්සනාවක් වෙන්නේ. පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා කියන වෙලාවට පාදයේ වායු වායෝ ධාතු වෙන්නේ ඉස්සරහට ත්‍රිත්වපිරිය වායෝ ධාතුවක් නේ උතන තියෙන්නේ. එතකොට අපිට තේරෙන්නේ නැහැ පාදේ එනවද කියලා. ලැබුවට පස්සේනේ අපිට දැනෙන්නේ. පාදේ ගැටුණා මහ පොළවත් එක්ක කියන්නේ. එතකොට දැන් අපි මේ පාදයේ ගැටෙනකොට මේ ඇතිවෙන්නේ මේ ක්‍රියාදාමයක්. එතකොට මේකෙන් මේ ඇති වෙන අර වහන්සේ පෙන්වු විදියට මම ලියලා තියෙනවා තද බව මෘදු බව සිනිඳු උණුසුම් මේ ගති අපිට වැටහෙන්නේ අර රූප දෙකක් ගැටීමෙන් නේද ඒ ටික වැටහෙන්නේ. ඔව් ඒ කියන්නේ රූප රූප ගැටිලානේ එතන ඔය කියන්නේ දැන් දැන් පොළවේ තියෙන පටවි ධාතුව තියෙනවා. ඒ පටවි ධාතුව දැන් අපේ කය ගත්තොත් එතන යන්නේ මොකක්ද ඒකට කියන්නේ කාය කාය කාය ප්‍රසාදේ ප්‍රසාද ඒකෙන් තමයි ස්පර්ශය දැනගන්නේ දැනගන්නේ ඔව් එතකොට ඒ ස්පර්ශයේ තුලින් අපිට එනව නේද අර දිගට දිගට කෙරුවම එනවා ආ මේක මේ නාමයක් නේ රූපයක් නේ කියන එක මට තේරෙනවා ඒකයි මම එහෙම ලිව්වේ සාමාන්‍යයෙන් ඒක වැරදක් නෑ නෑ නෑ කිසිම වැරදක් නෑ ඒක තමයි වෙන්නත් ඕනේ ඒ කියන්නේ මේක මේ කියන්නේ බාහිර තියෙන පටවි ධාතුවේ ස්වභාවයන් අපිට වැටහිලා තියෙනවා ඒ වටහා ගන්නේ නාම ධර්ම හරහා. හරහා. ඔව්. ඒක හරි. හරි. ජානචාර දැන් මේ නැවතුණා මම ඊළඟට ඒක ලියලා තියෙනවා. දැන් අසක්මනක් ඉවර වෙලා සක්මනට මුහුණ දාලා මම හිත ගන්නවා. හිතගෙන බලාගෙන සිටින ඇස් දෙක පියාගෙන සක්මන යන්න කලින් නැවත වරක්. එතකොට කය දෙසට යොමු කරා මට දැනෙන්නේ මේ කය ඇතුලේ ඔක්කොම අර බිඳි බිඳිලා බිඳිලා බිඳලා අර සුලි කරකැවීමින් ගලා ගැසීමක්. ඒකයි මොන වගේ තත්ත්වයක්ද? ඒක වරදක් නැහැ. ඉතින් ඔය කියන්නේ අපිට අර එදත් කෙනෙක්වත් දැකලා තියෙන මේක නිකන් හිස් කූඩුවක් වගේ. ඉතින් ඒ වගේ අපිට මේක කියන්නේ අර තමන් ළඟින් ඇසුරු කරපු ස්වභාවයන් අනුව තමන්ට එක එක විදිහට කය වැටෙන්න පුළුවන්. දැන් කය බොහොම ක්‍රියාවලීන් රාශියකින් සමන්විත නිකන් තනිකර නිකන් කර්මාන්ත ශාලාවක් වගේ වැටෙන්න පුළුවන්. එහෙමයි එහෙමයි වරදක් නැහැ. ඒ දැන් තමන්ට හොඳට දැන් තේරෙනවා මේ සතර මා ධාතුව විවිධාකාර විදිහට දැන් මේකේ දඟලනවා විවිධාකාර හැල හොල්මන් කරනවා එතකොට ඉතින් තේරෙන්නේ මේක මේ තනිකර කර්මාන්ත ශාලාවක් මේක ෆැක්ටරි එකක් වගේ තමයි තේරෙන්නේ එහෙමයි ඉතින් වරදක් නැහැ ඉදිරියට එහෙමම කරගෙන යනවා ඔව් ඒ කියන්නේ මේ අද මෙතන තියෙන්නේ අපි අර මම කියලා ගත්ත මගේ කියලා ගත්ත කය තමයි දැන් මේ එහෙම දෙයක් නෙමෙයි මේක මේ විවිධාකාර හේතුඵල ධර්මතා අනුව වැඩ කරන සතර මහා ධාතුන්ගෙන් සමන්විත දෙයක් කියන අවබෝධය එන්නේ. අවබෝධය වෙනවා ස්වාමීන් වහන්සේ දැන්. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඉතින් ඒක ඒක තව තව හොඳට තහවුරු වෙන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සරණ වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිපට්ඨාන භාවනාවේ සිව්වන කොටසවන ධම්මානුපස්සනාව භාවනාවට හසු කරගන්නේ කෙසේද? එම ධර්ම කොටස් පිළිබඳ ශ්‍රුතමය වශයෙන් ඥානය ඇත. පංච නීවරණ යටපත් කිරීමට නම් නිතරම උපදෙස් ලැබී ඇත. ගරු ස්වාමීන් වහන්ස යෝගාවචරයින් වන අපට ධම්මානුපස්සනාවේ කොටස් ටික සතියෙන් සිටින සෑම වේලෙම වැඩින බව සිතේ. පරයන්කගත වී කළ යුතු කොටස් තිබේ නම් ඒවා මොනවාද යන්න පැහැදිලි කොට දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා, නිවන් සුවත් වේවා. ලොකු ප්‍රශ්න. <laughs> ඒ කියන්නේ දැන් ධම්මානුපස්සනා කොටසේ ඉතින් බුදුරජාණන් වහන්සේ කොටස් වශයෙන් කීපයක් ඉදිරිපත් කරනවා. මුලින් නීවරණ පබ්බය, ඊළඟට කන්ද කන්ද පබ්බය, සලායතන ආයතන පබ්බය, ඊළඟට බොජ්ජංග පබ්බය, ඊළඟට චතුසච්ච පබ්බය කියන ඔය විදිහට මේ කොටස් වශයෙන් පබ්බ වශයෙන් පහක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට කෙනෙක් හොඳට කායानुපස්සනාවේ හොඳට යෙදিলা ඊළඟට අපි හිතමු ඒකෙන් හිතේ යම් සමාහිත බවක් ඇති කරගෙන ඊට අපි හිතමු වේදනානුපස්සනාවෙත් කාලයක් නිරත වෙනවා එහෙම නැත්නම් අපි හිතමු හිතේ හිතට සෑහෙන අවධානය යොමු වෙනවා නම් ඔන්න චිත්තානුපස්සනාවකුත් පටන් ගන්නවා. එතකොට දැන් ප්‍රායෝගිකව කියනවා නම් අපි දැන් අපි හිතමු දැන් තේ එකක් හදලා තියෙනවා. තේ එකක් හදලා තිනකොට අපිට මේක මේ තේ එකක් කියන සංඥාවෙන් බොන්න පුළුවන්. වළඳන්න පුළුවන්. හැබැයි මේකේ දැන් ඔන්න මේකේ සීනි වැඩිද, තේකොළ වැඩිද, මේකේ වතුර ගතිය වැඩිද, රස්නේද, සිසිල්ද කියලා අර ඒකේ තියෙන ඊට වඩා තේකක් කියන මට්ටමට එහාට ගිහිල්ලා ටිකක් සංඝටක මට්ටමට බැසීමක් තමයි ධම්මානුපස්සනාවේදී වෙන්නේ. එතකොට ඒ ඒ බැස ගැනීමත් ඔන්න මුලදී අපිට හොඳට නීවරණ මට්ටමින් ඔන්න තේරෙනවා. ඔන්න කාමච්ඡන්දයක් මුලින්ම විස්තර කරන්න ඕන කාමච්ඡන්දයක් තියෙනවා තියෙන කාමච්ඡන්දය දැනගන්නවා. ඉතින් මුලදී අපිට තාම මේක මේ හටගන්නම අවස්ථාවේ දැන ගැනීමට තරම් සතිය දියුණු නැහැ. ඉතින් අපිට මේ තියෙන කාමච්ඡන්දය තමයි වැටහෙන්නේ. ඉතින් කාලයක් කොහොම කරනවා. එතකොට ඔන්න නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න ඇති වෙනවා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච බජානාති. මේ තිබුණේ නැහැ මුලින් කාමච්ඡන්දයක්. ඔන්න දැන් මෙන්න සුළුවෙම හටගන්නවා. අන්න ඒකත් තේරෙනවා. ඔන්න ඊළඟට ඒ කාමච්ඡන්දේ පවතිනවා. ඒකත් තේරෙනවා. ඔන්න ඒ පැවතුන කාමච්ඡන්දේ දුර්වල යනවා. ඒකත් තේරෙනවා. ওই විදිහට මේ කාමච්ඡ මේ අපි තුමු නීවරණයන්ගේ අපිට මෙහෙම ඇතවීම නැතිවීම ස්වභාවය හොඳට වැටහෙනවා. ඉතින් ඕක හොඳට වැටහෙද්දී කෙනෙක්ට අ කියන්නේ බොජ්ජංග පැත්තෙන් යද්දී ඔන්න සතිය දැන් හොඳට තියෙනවා. ඔන්න මේ අවස්ථාවේ සතිය නැහැ. ඔන්න සතිය මගේ කලින් තිබුණා. දැන් හොඳට පැවතුණා. ඊට දැන් මෙන්න මේ අවස්ථාවේ දැන් සතිය දුර වෙලා. ඊළඟට නුවණ දැන් යම් අවස්ථාවක වැඩ කරනවා. නුවණ දැන් සමහරවට නැහැ. ඉතින් ওই විදිහට මේ බොජ්ජංග මට්ටමෙත් අ කියන්නේ සමහරවට හොඳට වීරය ස්වභාවය තියෙනවා. සමහරවට වීර ස්වභාවය නැහැ. සමහරවට නිකම් ප්‍රීති සහගත බවක්, ප්‍රසන්න බවක්, කායික පස්සද්ධියක්, අපි ප්‍රසන්න බවක් තියෙනවා. නමුත් ඇතැම් වෙලාවට නැහැ. ඉතින් මේ විදිහට අර බොජ්ජංග ධර්මයන්ගේ පවා සිද්ධ වෙන අඩු වැඩි වීම වෙනස්කම් මොන දැක ගැනීමේ හැකියාව එනවා. දැන් ස්කන්ධ පැත්තෙන් ඔන්න අර ඒක අනිවාර්යයෙන්ම මේක ස්කන්ධ ටික ඔහොමම වැටෙන්න ඕනේ ආයතන ටික ඔහොම වැටෙන්න ඕනේ කියලා නම් මං හිතන්නේ එහෙම නිශ්චිතව කියන්න බෑ එක එක්කෙනාගේ ස්වභාවය අනුව එක්ක ස්කන්ධ පැත්තෙන් වැටෙන්න පුළුවන් තවත් කෙනෙකුට ආයතන පැත්තෙන් වැටෙන්න පුළුවන් ඊළඟට දැන් දැන් ඔහොම දැන් මේ මං කියන්නේ ඇත්තටම ටිකක් මේ මට තේරෙන විදිහට පොතේ තියෙන විදිහ ගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දැන් ඔය චතු සත්‍ය පබ්බේට හැමෙනකොට අන්න දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? දුක නැති කරන මාර්ගය මොකද්ද කියලා අර ලස්සනට විස්තර කරනවා. හරියටම අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය විස්තර කරන ආකාරයටම ඔන්න දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, ආර්ය සත්‍ය මේ මාර්ග මේ නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඉතින් ඔය ටික විස්තර කරනවා. ඉතින් මේවා ඇත්තරම ප්‍රායෝගිකව වැටහෙද්දී සුඟක් වෙලාවට තේරෙන්නේ දැන් තමන් දැන් ධම්මානුපස්සනා මට්ටමක හිත දියුණු වෙනවා කියන්නේ දැන් මේ අරමුණු එක්ක තියෙන ගනුදෙනුම හුඟක් Tamanට තේරෙනවා. දැන් අරමුණක හිත කොහොමද බැසගන්නේ? අරමුණක මුලා වෙන්නේ කොහොමද? ඊළඟට අරමුණක මුලා නොවි හිත තියාගන්නේ කොහොමද? අරමුණක නිමිති නොගෙන අරමුණ නිකක් ඈතින් තියන්නේ කොහොමද? ඉතින් මේවා සම්බන්ධයෙන් එක්තරාන්දමක ප්‍රායෝගික වැටහීමක් මේ ධම්මානුපස්සනා මට්ටමට එන එන කෙනෙකුට තියෙන්න ඕනේ. තියෙනවා කියන්නේ ඒක ඉතින් භාවනා වඩද්දී එන්න ඕනේ. අර ඊළඟට චතුසත්‍ය මට්ටමේදී කියන්නේ සත්‍ය කොටසේ වගේ එනකොට මෙතන තේරෙන දැන් Tamanට අපිටම හිතේ ආතති ස්වභාවයක් එනවා. දැන් මේ ආතතියක් කියන්නේ අර අපි හඬනවා වලපෙනවා වගේ මට්ටමක රළු ඕලාරික මට්ටමේ දුකක් නෙමෙයි. හැබැයි ඊට වඩා බොහොම සියුම් බොහොම පොඩි ඇල්මක් නිසා යම්කිසි බදා ගැනීමකට සියුම් මට්ටමේ ඇල්මක් නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. ඉතින් දැන් තමන් බලනවා මේ දැන් හිතේ දැන් වර්තමානයේ ආතති ගතයක් තියෙනවා නම් මොකක්ද ඒකට හේතුව? කොහෙද දැන් මේ හිත අල්ලගෙන ඉන්නේ? හිතර බොහොම සියුම් දෙයකට දැන් හිත ඇලිලා තියෙන්නේ. දැන් මේක අතහැරලා දානවා. අනේ එතන ඒ අතහැරීම ඔන්න මාර්ග සත්‍යයක් වශයෙන්. ඒ අතහැරීම නිසා ඔන්න නැවතත් හිත සංසිඳෙනවා. හිතේ තිබිච්ච ආතති ස්වභාවය දුර වෙනවා. ඉතින් මේ විදිහට මේකේ මේ මේ ක්‍රමානුකූලව බොහොම හිතේ හිතේ ධර්මතාවයන් දියුණුනවත් එක්ක අරමුණු එක්ක තියෙන ගනුදෙනුව හොඳට තේරුම් ගනිමින් යන ගමනක් තමයි මේ ධම්මානුපස්සනාවේදී තියෙන්නේ. තව තව තව තව හිත සියුම් වෙනවා. තව තව හිතේ කෙලෙස් ටික අඩු වෙනවා කෙලෙස් ටික දුරු වෙනවා කෙලෙස් එක්ක ඉන්න බැරි ස්වභාවයක් ඒ හිතට ඇති වෙනවා. ඉතින් ওই වගේ දෙයක් තමයි ඇත්තටම ප්‍රායෝගිකව ඇත්තටම මේ ධම්මානුපස්සනාව පැත්තෙන් කියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස එක අරමුණ සංසිඳුණාට පසු දැනෙන ශබ්ද ස්පර්ශ ආදිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී එම හැඟීමෙන් බලනවාද නැතහොත් හිමින් වචන වශයෙන් සිතනවාද කියා දැන ගැනීමට කැමැතියි දෙක සක්මනේදී ගමනක් යන විට දෙපායට සිත තබාගෙන වරහන් ඇතුලේ කෙනෙක් කතා කළොත් එම අරමුණ කෙලවර වූ පසු දෙපායට සිත යොමු කළ හැක. වටපිට බැලුවත් නැවත අරමුණට සිත ගත හැක. මේ අද ගමන බිමනේදී කළ යුත්තේ ප්‍රශ්නාර්ථයක් පහදා දෙනසේක්වා තෙරුවන් සරණයි. බලින් ප්‍රශ්නේ චොඩ්ඩක් කියනවා. අරමුණ සංසිඳුණාට පසු දැනෙන ශබ්ද ස්පර්ශ ආදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී එම හැඟීමෙන් බලනවාද නැතහොත් හිමින් වචන වශයෙන් සිතනවාද කියා දැන ගැනීමට කැමතියි. හොඳයි. ඇත්තටම වචන වශයෙන් හිතනවා කියන එකේ යම් ප්‍රයෝජනයක් ඔය මම හිතන්නේ අදහස් කරන්නේ මානසිකාර කරනවා කියන අදහස වෙන්න පුළුවන්. තමන්ගේ හිත පිට යනවා නම් ඔන්න මානසිකාර කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් يعني අපිට බොහොම හොඳට හිත සංසිඳිච්ච වෙලාවක අපි තුමු ඇහැට අරමුණක් පේනවා නැත්නම් කනට සද්දයක් ඇහෙනවා ස්පර්ශයක් දැනෙනවා. ඒ අවස්ථාවේදී අර මුලින් වගේ ඔන්න ස්පර්ශයක් ස්පර්ශයක් කියලා මෙනෙහි කිරීම නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. මෙතන අවශ්‍ය වෙන්නේ එහෙම මුකුත් හිතන්නේ නැතුව වචනයෙන් කියන්නේ නැතුව විතර්ක කරන්නේ නැතුව මේක මේ එතෙන්ට හිත යොමු කළා අවධානය යොමු කළා නිරීක්ෂණය කිරීමයි අවශ්‍ය වෙන්නේ. අපි තුමු උදාහරණයක් විදිහට දැන් Tamanට තමන් හොඳට හිත සංසිඳිච්ච වෙලාවක දැන් මේ ආයතනවල සිද්ධ වෙන ගනු මේ ක්‍රියාකාරීත්වය දිහා විපරමින් ඉන්නවා නම් අපි තෝරන සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙන්නේ ඔන්න කොහොමද මේක සියුම්ම හටගත්තා? ඒකත් ඔන්න වෙනස් වුණා. ඒක නැතිලා ගියා. සබ්දය නම් ඉතින් බොහොම ෂණිකව නැති වෙලා යනවා. ඊළඟට අපි තුමු කයේ යම් වේදනාවක් හට ගන්නවා නම් ඒක බොහොම සියුම්ම හටගත්ත වෙනස් වුණා නැති වෙලා ගියා. ඉතින් මේක දැන් මේකෙදි වචන පාවිච්චි කරන්න ගියොත් ඉතින් අර ඒ අපි ඒකට මේක හොඳට නිස්කලංකව අත්දකින්න තියෙන හැකියාව අපෙන් අඩු වෙලා යනවා. ඒ නිසා වචන පාවිච්චියකින් තොරව අපිට පුළුවන් මේක හොඳට මධ්‍යස්ථව නිරීක්ෂණය කරන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඔව්. මට ඕනේ දැනගන්න ස්වාමින් වහන්සේ මේ දැන් එහෙම සංසිඳිච්ච වෙලාවක අපි කියමු શબ્දයක් ඇහෙනවා කියලා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නවා මේක අනිත්‍යයි කියලා. නමුත් ඒ හැඟීම ඒ වෙලාවට ගන්න බෑ නේද එහෙම ඒ හැඟීම එහෙම අපි මේ કૃතිමව ගන්න යන්නත් හොඳ නැහැ. හැබැයි අර මේ නිකන් ඒ කියන්නේ හැඟීමකින් මොකක්ද කොහොමද කියන්නේ? දැන් අපි හිතමු අපි නිකන් ඔහේ බලන් ඉන්නව වෙනුවට මේක මේ හොඳට පරීක්ෂාකාරීව බලන් ඉන්නවා. පරීක්ෂාකාරයව බලන් ඉන්නකොට තේරෙන්නේ ඉතින් තේරෙන්න ඕන. අපිට නිවැරදි වෙයි දිහා බැලුවා නම් තේරෙන්න ඕනේ මේකේ එක්කෝ වෙනස් වෙලා යන ස්වභාවය. එක්කෝ එහෙම නැත්තම් Tamanට මේක පාලනය කරගන්න බැරි ස්වභාවය. ඔය වගේ දේවල් ටික තමයි තේරෙන්නේ. එතකොට ඒ දැන් පාලනය කරගන්න බැහැ කියන්නේ ඒ වෙලාව අනාත්මය. අනාත්ම ස්වභාවය තමයි වැටහිලා තියෙන්නේ. ඊළඟට දැන් බොහොම සියුම්ම හට අරගෙන වෙනස් වෙලා දුර වෙලා යනවා නම්, ෂය වෙලා යනවා නම්, ඉතින් මේ අනිත්‍යත්වය තමයි වැටහිලා තියෙන්නේ. ඒ වෙලාවට ස්වාමීන් වහන්ස හේතුව හිතුවත් වැරදිද? ඒත් වරදක් නැහැ. ඒ කියන්නේ Tamanට මේක ඒ කියන්නේ දැන් මේක හට ගන්න හේතුවද? එහෙමද? ඒකෙත් වරදක් නැහැ. හේතුව හැබැයි හිතනවා කියන වචනේ නම් එච්චර ගැලපෙන්නේ නැහැ. කියන්නේ අපි එතකොට හිතනවනේ. කියන්නේ දැන් මේකක් වුණා. මේක මොකද වුනේ කියලා නිකන් අපි නිකන් හිත ඔස්සේ ඒක ඔස්සේ හිත හිතා යන්න ගියොත් නෑ මේ මේ මේ ස්පර්ශය නිසයි මේක සිද්ධ වුනේ කියලා මේ වෙලාවට මේ දැනෙනවනේ. ඔව්. වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු මාක් කරේ යන මදුරුවෙක් කනවා. ඉතින් මදුරුවා කනවා කියන්නේ එතන එතන ස්පර්ශයක් ඇති වුණා. ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් හටගත්තා. එහෙම තේරුම් ගන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඔව්. එතකොට දැන් ඒක දැන් මේ සතා අයින්වත් තුලා ගියාට පස්සේ ඔන්න ඒ නැවතත් ඒ වේදනාව දුර වෙලා ගියා. එතකොට ස්පර්ශය අවසන් වෙනවත් එක්කම වේදනාව දුර වෙලා ගියා. ඒකේ වරදකුත් නැහැ. ඒ කියන්නේ අපිට විවිධ පැති යන්න පුළුවන්. අපිට මේක හේතුව හේතුව පැත්තට හිත යදලා හේතුව වැටෙනවා නම් ඒක වඩා හොඳයි. හොඳයි. පරිදන්නේ. නිර්වංශ. ආ. ඇත්තටම සමුදය සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති කියලා කියද්දි ඇත්තටම සමහර වෙලාවට ඉතින් ඔක අර්ථ දක්වනවා මේක මේ ඇතිවීම පැත්ත දකින්නවා කියලා. සමහර වෙලාවට කියන්නේ තවත් පැත්තකින් අර්ථ දක්වනවා මේකේ ඇති වෙන්න හේතු තේරුම් ගැනීම. දැන් මෑනියෝ කියලා තින්නේ ඇති වෙන්න හේතු තේරුම් ගැනීම. ඒක කිසි වරදක් නෑ. එතකොට අපි කියන්නේ ලං වෙන්නේ අර පච්චේ පරිග්ඝහ ඥානය කියලා සාමාන්‍ය විස්තර කරන්නේ. ඒ කියන්නේ හේතු දකිනවා. මේ හටගන්නේ මේක නිකන් ඉබේ හටගත්තා නෙමෙයි. කවුරුත් ඇති කළා නෙමෙයි මේකේ ස්පර්ශය කියන හේතුව නිසා හටගත්තා. හොඳයි ඒක. එතකොට මේ සක්මනේදී ස්වාමීන් වහන්සේ මේ දැන් අපි පයේ හිත තියාගෙන පාරේ යනකොට අඳුරන කෙනෙක් කතා කරනවනේ. ඒ කතා කරනකොට මේ අපිට බලාගෙනම යන්න බෑනේ එතකොට. ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ පැත්ත බලලා ඒ වුණාව ඉටු කරලා මේ අපිට ආයිමත් මේ පයටම හිත තියන්න පුළුවන් නේද? තියන්න පුළුවන් මට. ඔව්. මොකද්ද ප්‍රශ්නේ එතකොට? නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මං ඇහුවේ දැන් ඊට වැඩිය දෙයක් දැන් අපි කියමු සතෙක් අපි මෙහෙදී නම් අපි ගණන් ගන්න දැන් මේ අපි කියමු පළතුරු ගහකට සතෙක් පෙන්න වඳුරෙක් පෙන්න. එතකොට අපිට ඕක දැන් ගහයට කෙක්කකුත් තියෙනවා. දැන් ඒක එලවන්න වගේ අපි අතට ගත්තොත් සක්මන් කරන වෙලාවක එතකොට මොකද අපිට සිද්ධ වෙන්නේ? ද්වේෂසිතක් නේද ස්වාමීන් වහන්සේ? ඒකෙත් ඉතින් වරදක් නැහැ ඉතින්. මේ ගහනව නෙමෙයි ඇත්තටම අර දැක්කහම උන් යනවා ඕක මට හිතිලා දැන් ගක් කල් මේ <laughs> ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා ඒක ද්වේෂසිතක්ද කියලා ඒ වෙලාවට නෑ ඉතින් ඔව් ඉතින් ඒ අවස්ථාවේදී Tamanට මේ ද්වේෂය පැත්තෙන් නම් එන්නේ ඉතින් නම ඕක ඕකම ඉතින් දකින්න පුළුවන් ඒ කියන්නේ ඕන්ට වඩා ද්වේෂය ඇති කරගන්න නැතුව ඉතින් ඔන්න අපිටම දැන් මෙහෙදී ඇතුණා නම් ඔන්න මේක මේ එක්ක සංඝයාගේ දෙයක් කියලා හිතන්න පුළුවන් නැත්නම් කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් විවිධ පැත්තෙන් හිතන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් අර උපේක්ෂා මට්ටමක හිත තියාගන්න පුළුවන්. අපි තුන් ගෙදෙද්දී ඇවිල්ලා ඔහම මාක් හරි වෙනවනම් එතෙන්දී ඉතින් ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඒක මගේනේ. ඔව්. ඔව් ඒක තමයි. ඒක මගේ කරගෙන ඉන්න හින්දා මේ ද්වේෂය මතුවෙන්න පුළුවන්. හැබැයි අර වෙලා තියෙන්නේ එතෙන්දී අර අපිට ඒක දැක ගන්න පුළුවන් නම්. මොන දැන් දේශයක් හටගත්තා. අර ඒක ඊට වඩා වටිනවා. ඒ කියන්නේ එතෙන්ද දේශය ද්වේෂය වශයෙන් තේරුම් ගන්නවා. එහෙමයි. ඉතින් අපි දේශයට වෛර කරන්න යන්නේ නැහැ. මොන මේ හේතුවක් නිසා මේ වඳුරා මෙන්න මේ කරනවා. කරන නිසා ඔන්න දේශය හටගත්තා. ඉතින් ඒක පැත්තකින් හේතුඵල වශයෙන් මේකේ හට ගැනීම තේරෙනවා. අනිත් පැත්තෙන් ඉතින් අර ඒ හටගත්ත දේශය හොඳට පොඩ්ඩක් මේ පැත්තකින් කියන්නේ සතාව එලවන ගමන් මේකත් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඉතින් ඒතකොට මේ දේශයත් දැන් දුර වෙලා යනවා. ඉතින් මෙතනම ඒ කියන්නේ ඇත්තනම අපිට කියන්නේ ඉස්සරහට යන්න යන්න මේ වෙන වැඩවල යෙදෙන ගමන් තමයි හිත දිහත් බලන් ඉන්න තියෙන්නේ. මොකද මේ භාවනා කරන අවස්ථාවේදී දැන් කෙලෙස් නැති වෙන්න පුළුවන්. නමුත් වෙන වැඩවල යෙදෙනකොට ඔන්න හිත ගැටෙනවා. ඔන්න හිත ඇලෙනවා. එතන එතන බලන්න වෙනවා. එහෙමයි. ඔව්. ඊළඟ ප්‍රශ්නේ සාමිනහන්ස තෙරුවන් සරණයි ගෞරවනීය සාමිනහන්ස මම ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ආස්වාස ප්‍රාස්වාස අතර කාලේ නිරීක්ෂණය කළෙමි ආස්වාසයෙන් පසු ප්‍රාස්වාසය නොකරය නිරීක්ෂණය කළෙමි ප්‍රාස්වාස නොකර මම මෙතන මම මෙතන යයි මෙනෙහි කරමින් ශරීරයට කිසිදු අපහසුතාවයක් නැතිව එම ඉරියව්වෙම පැය භාගයක් පමණ ගත කළෙමි. මගේ ශරීරයේ සැහැල්ලු බවද මා පෙට්ටියක් තුළ ඉන්නා වගේද සිතුනි. තවදුරටත් එසේ කිරීමට හැකිය. එහෙත් කමටහන් නොලබා වරහන් ඇතුලේ ගුරු උපදේශයකින් ගුරු උපදේශයක් නොමැතිව එසේ සිටීමට මට බිය ඇතිවිය. එය ශරීර සුවතාවයට බාධාවක් වේදයි සිතුනෙමි. මේ භාවනාවේ දියුණු ලක්ෂණයක්ද ඉදිරියට මෙය මෙනෙහි කරමින් භාවනා කරන්නද මාහට භාවනාවේදී නිවැරදිව තැම්පත් වීමේ ඉරියව්ව පහදා දී කමඨහන් ලබා දීම මාගේ මුළු භාවනා කාලයම ආලෝක කර ගැනීමට උපකාරී විය. මා තව තවත් ඔබ වහන්සේගෙන් පාදාභි වන්දනා පූර්වකව කමඨහන් අයද සිටිමි. මා නිස්සරණයට පැමිණ මෙතෙක් කරගත් කුසල් පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කෘතඥ පූර්වකව පාදාභි වන්දනා කොට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවයමත් වේවා සාදු සාදු සාදු මම හිතන්නේ මේ දැන් එතකොට කියන්නේ දැන් ආනාපාන සතිය කරද්දී එකපාරටම මේ ඒ ආනාපාන සතිය කරමින් ඉඳද්දී කය වැටෙනවද කූඩුවක් වගේ කොහොමද කියලා පොඩ්ඩක් කිව්වනම් හොඳයි. මම මෑණියන් ගැනද? විස්තර කරන්නකෝ පොඩ්ඩක්. ඔව්. සායනාංශ මම මහානාපාන වැඩමුළට ආස්වාස කරනවා. ප්‍රාශ්වාස හතරේ දෙනවා ප්‍රාශ්වාසයක නොකර මෙහෙම මම මෙතන මම මෙතන කියලා හිතනත් ඉන්නකොට මට දිගට මෙහෙම ඉන්න පුළුවන් ප්‍රාශ්වාසන කරලා. එතකොට ඒ කියන්නේ දැන් මෑනියෝ ආස්වාසය තේරුම් ගන්නවා ප්‍රස්වාසයයි ආස්වාසය අතර මම මෙතන මම මෙතන කියලා කියනවා. මෙහෙම හිත හිත ප්‍රාශ්වාස නොකර එකම මෙනෙහි කර කර ඒක ඒ තරම්ම ගැළපෙන්නේ නැහැ මට නම් හිතෙන්නේ. ඊට වඩා හොඳයි කෙලින්ම දැන් ආස්වාසය වෙන්න ඒ ආස්වාසය දිහා හොඳට බලන් ඉන්නවා. ඊළඟට ප්‍රාස්වාසයත් එහෙම ඒක දිහත් ඒ වගේම නිරීක්ෂණය කරනවා. අපි ඔතන කියන්නේ අපි අර මුලදී අපිට කමක් නැහැ මේ සිහිය වර්තමානෙට ගන්න මේ ඉරියව්වට ගන්න මම දැන් මෙතන කියලා ගත්තර කමක් නැහැ. ඊට පස්සේ අපි දැන් ආනාපාන සතිය නම් මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන යන්නේ. එතෙන්දී බලන්න කොහොමද ආස්වාසය දැන් ඔන්න බොහොම සියුම්ව හට ගන්නවා. ඒක අවසන් වෙනවා. ඔන්න ඉඳන් ප්‍රාස්වාසයක් පටන් ගන්නවා. ඒකත් ඔන්න අවසන් වෙනවා. ඒතර මේ ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය ප්‍රස්වාසය කියලා මේ මේ දෙක ගැන හුස්ම ගැනීම හෙලීම ගැන දැනුවත් වෙමින් ඉන්න. ඒ අතර නැවතත් මම මෙතන මම මෙතන කියන්න අවශ්‍ය නැහැ. එතකොට අපි ආයමත් අර හිත මේ හිතට හිතට වචන දෙනවනේ. නැත්නම් හිත කතා කරනවනේ. හිත කතා කරවන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මේ හොඳට දැනෙන දේ ඒ විදිහටම දැන ගැනීමයි තියෙන්නේ. තේරෙනවද දැන්නේ මන්ද කියන එක? ඔව්. එතකොට සාන්නාංශ ප්‍රාසස නොකරමට බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්. එහෙම ඉන්න එපා. ඒ කියන්නේ එහෙම කියන්නේ දැන් ඔය මෑනියෝ ප්‍රාසස නොකර කියලා කියන්නේ ප්‍රාසසය සිද්ධ වෙනවා ඇති නමුත් අවධානය යන්නේ නැහැ ඒකට. නේද? එහෙමද වෙන්නේ? මේ අවධානයෙන් ප්‍රාශ්වාසයේ සිට වෙන්නේ ඔව් ඒක තමයි. බලන්න උත්සාහ කළා මේ වෙනුවට මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ අවධානය තියලා ආශ්වාසය දැනගන්නවා වගේම ප්‍රශ්වාසයත් දැනගන්නවා. සමහරට ප්‍රශ්වාසය ඒ තරම් ප්‍රකට නැතුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැනෙන දැනවද? ආ දැනෙනවා නම් ඒක ඒක තේරුම් ගන්න. කියන්නේ ආස්වාසය තේරුම් ගත්තා වගේ මොන ප්‍රසවාසයක් තේරුම් ගන්නවා. ඊළඟට ඊළඟ ආස්වාසය. ඊළඟට ඊළඟ ප්‍රසවාසය. ඒක ඒ විදිහට යන එක වටිනවා. මොකද අපිට එතකොට මේ يعني මේ ප්‍රදේශයේනේ අපේ අවධානය තියෙන්නේ. ඊට පස්සේ ඔය දෙක හොඳට සංසඳුනාට පස්සේ අපි ඕකෙත් ගානට ක්‍රමානුකූලව ගිහිල්ලා හොඳට ඒකේ මුලැමැදාග බලලා ඒකත් හොඳට සමනය කරගෙන සංසඳුනාට පස්සේ පුළුවන් අපිට මේ කයේ තියෙන යම් යම් වේදනාවන්ට හිත යොදන්න පුළුවන්. ක්‍රමේ තේරෙනවද? ක්‍රමේ තේරුණාද? හොඳයි. නිසයි නිසයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස කයට සුවපහසු පරිදි කය ඉබේම සකස් වන බවට කලින් දිනක වහන්සේ කළ සඳහන මමද අත්දැක ඇත්තෙමි. එමෙන්ම සමහර විටක මනෝවිඥාණයෙන් කයට දෙන අනක් පිළිගන්නා ස්වභාවයක්ද මට දැනී තිබේ. මගේ මෙම අදහස් පිළිබඳවද එහි වැරදීමක් වේ නම් නිවැරදි කර දීමක්ද ඊට ගෞරවයෙන් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. ඔව් ඉතින් දැන් කය කයට අපි විධානයක් නොදී හිටියොත් දැන් කයම සකස් කර ගැනීම අපි සාමාන්‍ය ඉතින් බොඩි නොලෙජ් එක කියලා කියනවා මේ කයේ සිද්ධ වෙනවා එක්තරා අන්දමක අපේ මැදිහත් වීමකින් තොර සකස් වීම විවිධාකාර ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අපිටමත් ওই දේ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. අපිටමත් එතකොට මේ මේක මෙහෙවන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් දුරට මෙයාව පාලනය කරගන්න පුළුවන් අපිට හිතලා ඔන්න අතපය ඔසවන්න පුළුවන්, කයේ ඉරියව වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒකේ වරදක් නෑ. ඒක ඉතින් සාමාන්‍ය සාමාන්‍ය සිද්ධියනේ නේද? හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දින දෙකේදී පිම්බීම හැකිලිම කමඨහන් පටන්ගත් මා එය නොදැනී යන විට උදරය දෙසටම සිත යොමාගෙන සිටියත් එය නොදැනුණ හේයින් මා ශරීරයේ ස්පර්ශ වෙන තැන් දෙස සිත යොමු කරමින් සිටියෙමි. පින්නත් ස්වාමින් වහන්ස මට පිම්බීම හැකිලිම නොදැනෙන විට කුමක් කරමින් මේ භාවනාව ඉදිරියට ගෙන යාම පිණිස අවවාද අනුශාසනාවන් කරන මෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි දීර්ඝායුෂ වේවා. අ මෑණියන්ගේද ප්‍රශ්නේ? මේ ඔව් ඒ කියන්නේ පිම්බීම හැකිලිම නොදැනී යනවා කියන්නේ දැන් අපිට මුල කියන්නේ මුල හුඟක් වෙලා යන්න කලින්ම නොදැනී යනවද? ඒ කියන්නේ අවධානය යොමාගෙන ඉන්නවා තමුන් හොඳට පිම්බීම හැකිරීමේ අවධානය යොමු කරගෙන ඉන්නවා. ඉන්නකොට නොදැනී යනවා. සම්පූර්ණයෙන්ම නොදැනී යනවා. එතකොට මේ හිතට කොහොමද සිතුවිලි එනවද හුඟක්? සිතුවිලි එන්නේ නැහැ. දුර කයි මොනවද දැනෙන්නේ මේ වෙලාවේ? මට කරන්න දෙයක් නැති නිසා සිතුවිලි එන්නෙත් නැහැ. අරක දැනෙන්නෙත් නැති නිසා මම අර ස්පර්ශයේ පොළොවේ ස්පර්ශයේ විතැන් එහෙම අත් දෙක අරක මෙහෙම වැදලා එහෙම ඒව දිහා බල බල ඉන්නවා. ආ ඒකෙත් වරදක් නැහැ. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හැබැයි මේ අර පිම්බීම හැකිරීම නොදැනී ගිය ඒ ප්‍රදේශය තියෙනවානේ. දැන් අපි අවධානය යොමු කරන් හිටියේ උදර ප්‍රදේශයට. එතන අවධානය යොමු කරන් ඉඳද්දි තමයි ඔන්න ඕකේ දැන් පිම්බීම දැන් හරියට කරා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ දැන් හොඳට පිම්බීම මුලදී සියුම්ම පටන් ගන්න හැටි ගිහිල්ලා ඊළඟට තද ගතියක් වගේ දැනෙන හැටි ඊළඟට නවතින හැටි ඔය ඔක්කොම ටික අත්දැකද? අත්දැක්ක ස්වාමීන් වහන්සේ. සමරකට බඩ ලොකුවට පිම්බිලා. හරි. හරි එහෙම ඊගාවට ඒක ඇකිලිලා ගිහින් ලෑල්ලක් වගේ හිර බෙල්ට් එකක් දැම්මා වගේ තද වෙන. ඔව්. තමන්ට තේරෙනවද නිකන් දැන් අර ඒ සම්මුති වලින් ගිනිහිලා තමන්ට තේරෙන්නේ නැද්ද දැන් මේක නිකන් සෙලවෙන ගතියක් විතරයි මේක නිකන් තද ගතියක් විතරයි ඒ මට්ටමට හිතාවේ නැද්ද නෑ ස්වාමීන් වහන්සේ එහෙම තද ගතිය දැක්කා ඉච්චරයි ඒක තමයි ඒ තද ගතිය දකින්නකොට ඒකේ බලන්න කොහොමද තව දුරටත් මේක සියුම පටන් ගන්නෙ කොහොමද මේ තද ගතිය දැන් එක තමයි Tamanට දැනෙන්නේ එකපාරට රළු ගතියක්නේ දැනෙන්නේ ඒ රළු ගතිය දැනෙන්න කලින් මේක බැලිද මේක පොඩ්ඩක් සියුම්ම තේරෙන්නේ නැද්ද ඒක පොඩ්ඩක් අර මුලට ඇදලා බලන්න ඕනේ මේක ටික විස්තර බලන විදිහට බලන්න මේ දැන් Tamanට ඔන්න රළු ගතියක් දැනෙනවා. මේ රළු ගතිය කොහොමද කොතෙන්ද මේක පටන් ගත්තේ? දැන් අපේ ප්‍රදේශයක් වශයෙන් ගත්තොත් අපි තුමු මෙන්න මේ මුළු ප්‍රදේශයේම නම් Tamanට තද ගතියක් තේරුනේ. නමුත් මේක කේන්ද්‍රගත වෙලා තියෙන පුළුවන් මෙතෙන්ට. අන්න එතෙන්ටම හිත යොමලා බලන්න වගේ උත්සාහ කරන්න. එතෙන්ටම හිත යොදලා මේක කොහොමද හටගන්නේ? කොහොමද මේක වෙනස් වෙන්නේ? කොහොමද මේක දුර වෙලා යන්නේ? කියලා පොඩ්ඩක් හිත යොමු කළා බලන ස්වභාවයෙන් ඔක බලන්න. ඊළඟට අපි තුමු ඔහොමත් කර කර ඉඳද්දී ඔන්න සම්පූර්ණයෙන් සමනයටපත් වෙනවා. එතකොට පුළුවන් ඕන්නම් ඉන්න ඉරියව්වට හිත යොදන්න පුළුවන්, ස්පර්ශ වෙන ස්ථානයට හිත යොදන්න පුළුවන්. අපි තුමු එහෙම පොඩ්ඩක් ඉඳලා අපි තුමු ඒවත් සංසිඳනොත් දැන් කයත් සංසිඳනවා නම් දැන් පුළුවන් හිතට අරමුණේනේ නැත්තම් කලබල නොවි මේ අරමුණක් නැතුවත් සතිය පවත්වා ගන්න. හිතට අවශ්‍ය නැහැ අරමුණක්. ඔය අවස්ථාවේදී අරමුණක් අලුතෙන් අපි මේ අඳුල්ලා දෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ අරමුණක් නැති ස්වභාවයේ දිගට සතිය පවත්වා. yes. මේකේ වරදක් නැහැ. එතකොට වෙන පැත්තකින් දියුණු වෙන්න පුළුවන්. එතකොට කියන්නේ අරමුණක් හොය හොය කියන්නේ දැන් නෑනියන්ට වුමනා වෙලා තියෙන අරමුණක් වුමනයි දැන්. අරමුණක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒක දවසක් මං එහෙම පැයක් විතර මේ මේ මේ මේ එහෙම මට දැන් නිල් පාට ලොකු නිකන් ආකාශේ මගේ මං මං කියන්නේ හිත තියනවා කියලා දැන්න පස්සේ මට දැන්න ඇඟ නැහැ කියලා. ඔව්. ඒක තමයි. ඒ කියන්නේ ඒකේ වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ Tamanට ගානට අර විදිහට හොඳට ක්‍රමානුකූලව ඇවිල්ලා සියල්ල සංසිඳිලා අපිටම මේ පිම්බි මෙහෙකිරීමත් බලාගෙන ගියා. ඒකත් සංසිඳුණා. ඔන්න පොඩ්ඩක් තව ස්පර්ශන තැම්බෙලුවා. ඒකත් සංසිඳුණා. දැන් දැන් බොහොම සහැල්ලුවක් තියෙනවා. හිතට අරමුණුත් නැහැ. නමුත් සතිය තියෙනවානේ. සතිය තියෙනවා. සතිය තියෙනවා. ඒ සතිය දිගට පවත්වගෙන ඔය මුකුත් නොකර ඉන්න උත්සාහ කරන්න. හා. ඒ මුකුත් නොකර ඉන්න එක හරි අමාරුයි. <laughs> එහෙම මේ ඊගාට ඊගාට පිට සතිය පිට ගියොත් එතකොට ආපහු ඒවි. ආපහු බඩට ඔව් පිට ගියොත් නැවත කියන්නේ ටිකක් රළු වුණොත් නැවත ගන්න පිම්බීම හැකිලිම අරමුණටම. ඔව්. ඔව්. එතකොට يعني මුළු يعني මේ මේ හරියේ සිත පවත්වගෙන යනවා. නමුත් රළුවට අරමුණක් නැහැ හිතට. නමුත් අකණ්ඩව සතිය තියාගෙන යනවා. yes. ස්වාමීන් පරිහරණය කරන්න පොතක් මට ගන්න පුළුවන් තැනක් විස්තරයක් ඔය හරියනම් කොහෙද තියෙන්නේ? පිම්බීම හැකලීම වශයෙන්ම විස්තර කරන එකක් කියලා දැන් ඔය යෝගාවචර මාර්ග මාර්ගෝ මාර්ග උපදේශනය කියලා පොතක් තියෙනවා මේ සයාඩෝ වූ පඬිත ස්වාමීන් වහන්සේගේ ඒ ටිකේ ඒ කියන්නේ ඒත් ඔය මේ අරමුණකින් තොරව සතිය පවත්වන පැත්තක් නම් විස්තර වෙන්නේ එක පොතක් කියලා ඉතින් එහෙම කියන්න ටිකක් අමාරුයි. දේශනා වශයෙන් පොඩ්ඩක් අහන්න ගත්තත් ධම්මජීව සාහන්සේගේ ඔය පොට්ටපාද සූත්‍රය වගේ දේවල් අ තව මොනවද අරමුණු වලින් තොරව ගැන කතා කරන ඒ කියන්නේ හුඟක් වෙලාවට ඔය කමටහන් පැත්තේදී තමයි ඔය කතා කරලා තියෙන්නේ. මේ එහෙම නැතුව දේශනා වශයෙන්ම ඒ චරිතම ඔය පැත්තෙන් යන තැන් අහුවෙලා නැහැ. අර අරපත හොඳයි මේ සියපත සිය පැන. ආ ඒක ඒකේ මට මතක විදිහට ඔය කියන්නේ අරමුණකින් තොරව සිත පවත්වන ස්වභාවයන් ගැන එහෙම කතා කරලා තියෙනවා. ඇතැම් ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. ඔව්. ඔව්. හොඳයි. ඒ කියන්නේ මේ බිම්බිම හැකිලිම මුල්ල කර්මස්ථානේ කරගෙන යන්න මම හිතන්නේ එතකොට අර කලින් තරම් මේ එකක් එන්නේ ඒක ආවත් කියන්නේ ඒක ගැන මේ කලබල වෙන්න යන්න එපා හිත පවත්වන්න අරමුණකින් තොරව හිත පවත්වන්න ඒකේ වරදක් බලන්න සක්මන් කරනකොටත් බලන්න මේ පුළුවන් ද අරමුණකින් තොරව නිකන් සක්මන ඉබේ සිද්ධ වෙනවා කොහොමද අරමුණකින් තොරව සතිය පවත්වන්නේ මෑනියන්ට ඒ පැත්තෙන් යන්න පුළුවන් එතකොට හොඳයි තාම අර තියෙන්නේ මේ අරමුණකින් තොරව මේක කොහොමද කියන ප්‍රශ්නේ තියෙන්නේ. අරමුණකින් තොරව යන්න පුළුවන්. <laughs> බලන්න ගිහිල්ලා වගේ ලස්සන. මේ අරමුණකින් තොරව තමයි හිත එක තැන්ුනේ. ඒකේ වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ ලස්සන සූත්‍රයක් තියෙනවා පින්ඩෝල්ල සූත්‍රය කියලා. ඒකේ උන්වහන්සේ කියන මේ සතර සතිපට්ඨානය හෝ අනිමිත් සංඥාව හරහා යනවා නම් කෙනෙක් මේකෙන් මේ අනිමිත සංඥා භාවිතා කරලා යනවා නම් ඒකෙන් මේ සතර සතිපට්ඨානය වගේම මාර්ගයක් කියලා පෙන්වලා දෙනවා. ඒ සයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේ පැය එකමාරක් පමණ රැඳී සිටි විට බොහෝ අවස්ථාවල භාවනාවේ නීරස බවක් ඇති වී භාවනාවෙන් ඉවත් වීමට පෙළඹුමක් ඇත. මටම අවවාද කරගෙන නැවත උත්සාහ කළත් සාර්ථක වීම අඩුය. පර්යංකයට ප්‍රිය බවක් තිබේ. එබඳු විට සක්මන් භාවනාව යොදා ගත්තත් ඉන්පසු පර්යංකයට පැමිණියත් කලින් තිබූ උද්‍යෝගය ඇති නොවේ. ගරු ස්වාමින් වහන්සේ පර්යංකයෙන් ඉවත් නොවීම භාවනාව තවදුරටත් පවත්වා ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදීම නිවනින් සැනසේවා. <laughs> <laughs> ඇත්තටම ඉතින් පරයන්කේම ඉන්න කියලා නීතියක් නැහැ. ඇත්තටම මේ මට මතකයි මං කරපු භාවනාව කරද්දී උඟක් මට නම් සක්මන දැනෙන්න ප්‍රියයි. මේ සක්මන සක්මන් භාවනාව ඇත්තටම මේ මම දන්නේ ඇයි කියලා සමහරට ඒ තරම් ප්‍රිය නැහැ. නමුත් සක්මන් භාවනාවේදී අපි ලබන කියන්නේ සතිය දිනු කරගන්න සතිය මාරම ප්‍රබලයි. හරිම ප්‍රබලයි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න මේ මේ පරයන්ක භාවනාව පැයයි සක්මන් භාවනාව පැයයි. ඉතින් එහෙම යන්න නැත්තම් පරයන්කේ තරම් පේන්නේ නැත්තම් සක්මනේ ඉන්න. සක්මන් භාවනාව ඒ තරමටම මේ පුදුම ශක්තියක් ගෙනල්ලා දෙන්නේ. අනිත් එක හුඟක් හිත ආතතිගත වෙච්ච වෙලාවක නිකන් කරදර බහුල වෙච්ච වෙලාවක පරයන්කක් කරන්න ගියොත් තවත් වැඩි වෙනවා. මේ වෙලාවට යනවා තියෙන්නෙම සක්මනට. ඒ නිසා මේ සක්මන් භාවනාව මන්නම් කියන්නේ Tamanට කම්මැලි හිතෙනවා නම් පරයන්කේ ඉන්න. හොඳට සක්මනේ යෙදෙන්න. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව බොහෝ කාලයක සිට කරන අයෙක්නි. හුස්ම රැල්ල නොදැනීමයයි, කයත් නොදැනීමයයි. හුස්ම රැල්ල නොදැනී ගිය පසු සිහිය පැවැත්විය යුත්තේ නාසිකාග්‍රයෙහිමද පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටීමේ ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතමි. මේ දැන් හොඳට يعني ආනාපාන සතිය සංසිඳිලා නම් ඒකෙන් ඒ කියන්නේ Tamanට සතිය හොඳට දැන් තහවුරු වෙලා තියෙනවා නම් ඊළඟට Tamanට පුළුවන් ආනාපාන සතියේම සිද්ධ වෙන වෙනස්කම් දිහා දකින්න පුළුවන්. නැත්තම් කය පුරා සිද්ධ වෙන වෙනස්කම් දිහා දකින්නත් පුළුවන්. කය පුරා සිද්ධ වෙන වෙනස්කම් දකින්න කලින් Tamanට අවශ්‍ය නම් ඉන්න ඉරියව්වට හිත යොදන්න යොදන්න පුළුවන් ටිකක් වෙලා ඊළඟට අතපය ස්පර්ශ වෙන තැන් වලට පොළවත් එක්ක ගැටෙන තැන් වලට ස්පර්ශයට හිත යොදන්න පුළුවන් මේ විදිහට පොඩ්ඩක් අර හිත දැන් අර එක තැනක තිබිච්ච ස්වභාවය දැන් පොඩ්ඩක් සතිය වෙනස් සතිය කඩා ගන්න නැතුව දැන් පොඩ්ඩක් බලනවා මේ මේ තැන් වලට දාලා බලනවා සතිය අඛණ්ඩව තියෙනවද දැන් මොකද අපි ආනාපාන ඔව් කියන්නේ කයත් නොදැනීම ගිහිල්ලා ඔව් කයත් නොදැනීම නැහැ වේදනාවක් විතරක් තියෙනවා වේදනාවක් විතරක් තියෙනවා එහෙමයි ඉතින් ඒක වේදනාවත් බැලුවා බැලුවා හොඳට බැලුවා දැන් හුඟක් දුරට අඩුයි ඔව් ඒක තමයි. දැන් මෑණියෝ සාමාන්‍යයෙන් කියන්නේ පරයන්ක භාවනාව කොච්චර විතර කරනවද? පරයන්ක භාවනාව ඒ දවස්වල කරා පැය දෙක තුනක් කරා. දැන් නම් ඉන්නම බැරි තරම් කැමැතිම නෑ පරියන්ක භාවනාවට හරිම අපහසුයි. ඒක තමයි. දැන් නම් ඉන්න අවශ්‍යත් නෑ කියලා දැන් මට දැනෙනවා. ඒක තමයි. අවවාදයට කිව්වා මටම මගේ හිත දැකලාම කිව්වා වගේ මට දැනුණා. ඒක මම ලිව්වා මෙතන. මොකද ඒ කියන්නේ දැන් උපහාසයට දැනුණා මේ. දැන් කියන්නේ අපිට එතනම මේ මුල් අවස්ථාවේදී තමයි දැන් මේ පරියන්ක භාවනාව සක්මන් භාවනාව වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි දියුණු කරගන්නේ. දැන් ඊට පස්සේ වෙන්නේ ඔය ටික මේ අපේ අනිත් ජීවිතයත් එක්ක බද්ධ වෙනවා. බද්ධ වුණාට පස්සේ අපිට ආයේ යෝග මේ පර්යංකයක්ේ සක්මනක්ේ කියලා නෙමෙයි අනිත් වැඩ කටයුතු කරද්දිත් ඒ තියෙන එක්තරා අන්දමක නිස්කලංක බව හිතේ තියෙන ඒ කෙලෙසුන්ගෙන් තොර බව එහෙම නැත්නම් අරමුණු වලින් අඩු බව පැවතිනවා. එතකොට ඒ දැන් එතකොට මේ පර්යංක භාවනාවේ කියලා විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. එතකොට ඉතින් පර්යංකකුත් හැබැයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ යම කාලයක් යෙදෙන්න ඕනේ. එතකොට එතනින් එතනින් වෙන්නේ ටිකක් අර නැවතත් හොඳට මේ නිකන් ආයුධ ටික මුවත් කරලා ගන්නවා වගේ. ආයුධ ටික මුවත් කර ගන්නවා එතනින්. හැබැයි වැඩ ටික සිද්ධ වෙන්නේ වෙන වෙන අවස්ථාවලදී. වෙන වෙන වෙන වෙන වැඩ කටයුතු වල දෙනකොට ඔන් නීවරණයක් මතුවෙනවා. ඔන්න කොහේ හරි ගැටෙනවා. ඔන්න පොඩි පොඩි දේවල් ඉතින් අපහසුකම් එනකොට අන්න එතන එතන කෙලස් කෙලස් ටික මේ තේරුම් ගන්න ඕනේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අර සබ්බාසව සූත්‍රයේදී එහෙම මොකද්ද මේ ජානතෝ ඥානතෝ පස්සතෝ නෑ පස්ස ඥානතෝ පස්සතෝ ආසානං khයන් වදාම එහෙම කියලා කියන්නේ කියන්නේ මේ දැන් මේ ආශ්‍රවයන්ට දැන් අපි පරයන්ක භාවනාවේදී මේක උඩට එන්නේ නැහැ කියලා අපි හිතුවොත් ඔන්න දැන් ඔක්කොම ඉවරයි මං rahat වෙලා කියලා හිතුවොත් වැරදි. මොකද මේ ආශ්‍රව වශයෙන් මේවා තාම තියෙනවා. ආශ්‍රවයන් වලට එන්න ඉඩක් දෙන්න ඕනේ. දැන් අපි ඕන්ට වඩා පරයන්කයක් කරන්න කියලා සමාධියක් දාන්න ගියොත් අරම සමාධිය හරහා යට යනවා. එහෙමයි. එතකොට ආයෙ ඒවා ගොඩ ගන්න ඊට වඩා අමාරුයි. මොකද දැන් කියන්නේ අපි ඇත්ත වශයෙන් දැකලා අයින් වෙලා නෙමෙයිනේ. හොඳට ප්‍රඥාවෙන් දැකලා ප්‍රහාණය වීමක් නෙමෙයි. මොකද මේ සමාධි ශක්තිය කරා ප්‍රහාණය වෙලා තියෙන. ප්‍රහාණය වෙලා නෙමෙයි නිකන් යටපත් වෙලා. එතකොට අපි ඕන්ට වඩා මේක තදින් යටපත් කරන්න යන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට උන පරයන්කයක් කරනවා. අවශ්‍ය වෙලාවට සක්මනක් කරනවා. මේ අනිත් එදිනදා කටයුතු වල යෙදෙන ගමන් බලනවා දැන් මේ ඔයගොල්ලෝ කොහොමද ඇවිස්සෙන්නේ. ඇවිස්සෙන්න අවස්ථාවක් දීලා බලනවා ඇවිස්සෙන හැටි. එහෙම අවස්ථාව දිදී මේ ටික අයින් කරන්න වෙනවා. ඉතින් තනිකර කියන්නේ චිත්තානුපසනාව ධම්මානුපසනාව මුල් කරන් යන්න තියෙනවා පාරක්. ඉතින් මේ කියන්නේ පරයන්ක භාවනාවේදී පැය ගාණක් හිටියේ නැහැ කියන වරදක් නෑ ඇත්තටම. හරිම නීරසයි ස්වාමීනි. ඒක තමයි. යනවා දැන් සම්භාවනා අමාරු වෙලාවට ඉන්නකොට. ඒක තමයි. එහෙම මට නම් හිතෙන්නේ කියන්නේ දැන් මෑනියෝ දැන් අවුරුදු ගාණක් තිස්සේ කරලා තියෙනවා. ඒ කියන්නේ මට නම් හිතෙන්නේ දැන් පරයන්ක භාවනාවක් කියලා කරන්න එහෙමම නැතුව අර වගේ නිකන් එදිනදා ජීවිතයේ යෙදෙන ගමන් අනිත් එකේ යෙදෙද්දි අර මෙහෙමයි පරයන්ක භාවනාවේදී උනත් පුළුවන් පොඩ්ඩක් නිකන් අර හිතේ බොහොම සුළුවට යම් දෙයක් ගැන ආතති ස්වභාවයක් තියෙනවා නම් ඒ ආතතිය කොහොමද අයින් කරගන්නේ? ඒ අන්තිම එතකොට එන්නේ මේ මේ මුකුත්ම නෑ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම ගිහිල්ලා. ඒවා වැටක් ඒවා වැඩකුත් නෑ. දැන් මේ නිකන් පොඩි නිකන් හිතේ තියෙන නිකන් පොඩි කරච්චල ස්වභාවයක් තියෙනවා. පොඩි නිකන් කනස්සල ස්වභාවයක් තියෙන. ඒක කොහොමද අයින් කරන්නේ? බොහොම සියුම් මට්ටමින්. ඒතර ඒ ඒ හරියේ කොහොමද? ඒ කියන්නේ අරමුණු අරමුණක් ගැනීම පවා නිකන් දැන් කියන්නේ අරමුණට හිත බැහැගත්තොත් ඒක පවා දැනෙනවා රළුවට. ඒක කොහොමද අයින් කරගන්නේ? ඒ වගේ බොහොම සියුම් මට්ටමකින් යන්න තියෙන්නේ. පරීක්ෂා කරලා බලන්න එනවා. දැන් අරමුණු දැන් අපි තුමු කෙනෙක්ව දකින්න, තමන්ගේ දරුවෙක් දකින්න. මේ ඉස්සර තරම් කොහොම බැහැ ගන්නවද? එහෙම වෙනවනම් තාම මදි. <laughs> ඒ වගේ තැන් තැන් වල බලන්න ඕනේ. ඊට වටපිට බල බල ඒකයි මම කියන්නේ වටපිට බල බල පොඩ්ඩක් සක්මන් කරන්න කියලා. සක්මන් කිරීම මේ ටික එතකොට කොහොමද තත්ත්වේ? මොකද ඒක දැනෙන්නේ ඒ අර එහෙම ඒ කියන්නේ බල බල යනකොට මොන කොහෙටද හිත යන්නේ? යටිපතුලට. යටිපතුලට හිත යනවා. ආහා. යටිපතුලෙම තමයි හිත තියෙන්නේ. අර කොච්චර දැක්කත් යටිපතුලේ හිත තියෙන්නේ. යටිපතුලත් හුරු කළා වැඩි වගේ. ඒක. සක්මනක් තැහිඳම කරා. ඒක තමයි. පොඩ්ඩක් හිතට නිදහස නිදහසක් දෙන්න දැන්. ඒ කියන්නේ දැන් අර ඔටෝ පයිලට් දානවා කියලා ලොකු සාහනසේ කියන්නේ. දැන් පොඩ්ඩක් මේවා කළා යන්න ආරිනවා. කොහෙද යන්නේ කියලා බලන්න දැන්. කියන්නේ හිත හොඳට දැන් අපි ශක්තිමත් කරලා තියෙන්නේ. එහෙනම් අතහැරලා දානවා කොහොමද යන්නේ කියලා. අපි දැන් ඕන්ට වඩා පාලනය කරන්න යන්නේ එයාට නිදැල්ලේ යන්න දෙනවා. එහෙම පොඩ්ඩක් යන්න ඉඩ අරින්න දැන්. යන්න ඉඩ කරන්න දෙයක් තමයි තියෙන්නේ. කෙරෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ දැන්. ඕන්ට වඩා තදින් කරන්න යන්න එපා. කෙරෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. හොඳයි. කොහොමද මම ප්‍රශ්නත් එතුමියගෙමයි මට කියවන්න මේක ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හොඳටම සියුම්ව ගොසිනි එවිට සිත හදවතෙහි පවත්වා ගනිමි එයත් දැන් නොදැනී යන අතර පරයන්කේ සිටීම ඉතාම අපහසුය පරයන්කේ නීරස වී ඇත ඔබ වහන්සේ පෙර දිනීමට උපදෙස් දුන්නේ පරයන්කේ නවතා සිත දෙස බලා ඉන්නා ලෙසය මට දැනුනේ ඔබ වහන්සේ මගේ සිත දුටුවාසේය ගරු සායනාංශ චිත්තානුපස්සනා වඩන අයුරු පහදා දෙනමින් වහන්සේගෙන් දෙපාණවද ඉල්ලා සිටින් වහන්සේට අජරාමර නිවන් සුව වේවා. මම හිතන්නේ කලින් මම විස්තර කරා. ඔව්. කියන්නේ දැන් මෑණියට තියෙන අර එතන එතන දැන් ඔය හරි ලස්සන බුදුහාමුදුරනේ තත්ත තත්ත විපස්සති කියන්නේ එතන එතන විපස්සනා වෙන්න ඕනේ දැන්. කියන්නේ අපිට දැන් යන්න තියෙන්නේ නිකන් තනිකර කියන්නේ ගරිලා හරණක් වගේ තියෙන්නේ දැන්. කියන්නේ දැන් ආයුධ සන්නද්ධව හිටියට හරු ටිකෙන්නේ නැහැ. නිකන් තමුණුත් ඉන්නවනේ දැන් සිවිලියන් විදිහට. ඉන්නකොට ඔන්න එනකොට එතන ගහන්න වෙනවා. එහෙම එහෙම එතන එතන විපස්සනා කරමින් යන මාර්ගයක තමයි යන්න තියෙන්නේ. ඒක ඒක ඉතින් කාලයක් යනවා. මේක මේ කියන්නේ දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි. ඒක අර සතියෙන් සතියෙන් කෙලස් දිහා දැක ගැනීමම ප්‍රමාණවත් ඒ ටික දුර හැබැයි ඒක සම්පූර්ණ එකපාරට යන්නෙත් නැහැ. ඉතින් නැවත නැවත ඔන්න ආයි පොඩ්ඩක් එනවා. ආයි දැන් අපිටම මුල් අවස්ථාවේදී ඔන්න දේශයක් ආවා. ඒක අපි ඉතින් හොඳට නුවණින් තේරුම් ගත්තා නම් ඊළඟ අවස්ථාවේ දේශයේ එන්නේ එච්චර ප්‍රබලව නෙමෙයි. ආයිත් දකින්න. ආයිත් ආයිත් තව ටිකක් අඩු වෙලා තමයි ඊට පස්සේ එන්නේ. ඔහොම ඔහොම යන්න වෙනවා. <laughs> හොඳයි. හොඳයි. අවසාන ප්‍රශ්නයන් ස්වාමීන් වහන්සේ භාවනාවටම අදාළ එකක් නන් නෙමෙයි. කියවන්නද ස්වාමීන් දීර්ඝායු වේවා ගරු ස්වාමීන් වහන්සේ ඒකේචි බුද්ධං සරණං ගතාසේ ආදී ගාතාවට අනුව හුදෙක් බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ කීමෙන් පමණක් අපායට යාම වළක්වා ගත නොහැකි බව මටද පැහැදිලිය. බුද්ධ රත්නයේ කරේ ශ්‍රද්ධාව උපදින ආකාරයට බුදු ගුණ වරහන් ඇතුළු ඉතිපිසෝ පාඨයේ පමණක් නොවේ නොඑක් අයුරින් මට දැන් ප්‍රමාණයෙන් සීපත් කර සිත පහදවා ගැනීමට මම උත්සාහ කරමි. ගරු ස්වාමීන් වහන්සේ අපාගත වීමට හැකියතාක් අපාගත වීම හැකියතාක් දුරට වළක්වා ගැනීමට බුදුන් සරණ ඈතු නියම ආකාරයේ දීර්ඝව පැහැදිලි කිරීමට මේ අවස්ථාවක් නොවන බවත් ඒ අතිශයින් අපහසු කාරණයක් බවත් මට වැටහි. එබැවින් ඊට සල්ප ප්‍රමාණයකින් ඒ පිළිබඳ යමක් සඳහන් කළ මැනවි. මෙසේ ඔබ වහන්සේ වෙහෙසටපත් කිරීම පිළිබඳව මට සමානසේක්වා ඔබ වහන්සේගේ උපදෙස් ලැබීමට මා තවදුරටත් පුණ්‍යවන්ත වේවා. <laughs> ඒක සමා වෙන සාවිනාද මටත් ඒක ඉදිරිපත් කළාට අනිස්සෙලව. නෑ මේ කියන්නේ බුද්ධානුස්සතිය ගැන පොඩ්ඩක් කියන්න කියලාද කියන්නේ මේ ඔව් ඔව්. ඔව්. ඔව්. වගේ ගුණත් මම සිහිපත් කරනවා. එතකොට සිහිපත් කරනකොට මට හිතෙනවා අර නවගුණ පාඩේ කියනකට වඩා මට උන්වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් සහ උන්වහන්සේගේ මට ප්‍රඥා මහිමය ඥාන සමූහය කරුණාව වගේ ගුණාංග මතුවෙමින් එනවා. එතකොට ඉස්සට වඩා මගේ හිතේ අර මම ඉච්චසෝ පාඩේට එච්චර ගැතියෙන්නේ නැහැ. මොකද ඒක මට පැහැදිලි වෙනවා මදි නිසා. එතකොට මට තේරුණා එතකොට ශ්‍රද්ධාව වැඩි වෙනවා. මම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලත් මම අරමුණ සිහිපත් කළා තමයි වන්දනා කරන්නේ. අර හිතවිලි අරගෙන ඔබ වහන්සේ මන් නිසා තමයි මේ සසර මෙච්චර දුක් විඳේ. ඒ නිසා ඔබ වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් මම පූජා කරනවා. අනේ වගේ හැඟීමකින් මම උන්වහන්සේගේ ධර්මය වගේ බලන්නේ. ඒ වගේ මම අහලා තියෙන ප්‍රශ්නෙන් ස්වාමීන් වහන්සේ ඒ වගේ බුදුන් වහන්සේ කෙරෙහි අප තුල ඒ බුද්ධං සරණං ගච්ඡාම් කියන්නේ බුදුන් සරණ යන්න ඕනේ කියලා කියවෙනවනේ. ඒකේච බුද්ධං සරණං ගතාසේ නතියක් ගමිසන්ති අපායන් කියලා. පුළුවන් තරම් අපායේ <laughs> බුදුන් <laughs> සරණ යන ක්‍රමය උන්වහන්සේ කොයි විදිහටද අපි දකින්න ඕනේ ටිකක්. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාවේ විවිධ මට්ටම් ගැන බුදුහාමුදුරුවෝ වෙනස් පෙන්වම් කරලා තියෙනවානේ. මේ කියන්නේ අපි මුලින්ම යනවා එක්තරා අන්දමකින් ඇදහිලි මට්ටමින්. ඊළඟට ඔන්න දහම තුල හැසිරීම හරහා අපි යනවා අවිච්ඡප්පසාද කියලා මේ කියන්නේ දැන් ආයි වෙන වෙන සාස්ත්‍ර කෙනෙක්ගේ මුණ බලන්නේ නැති මට්ටමක අකම්පිත ඒ කියන්නේ නොසැලෙන නොසැලෙන ශ්‍රද්ධාවකට යනවා. නමුත් ඒ කියන්නේ මේ විපස්සනා පැත්තෙන් යන කෙනෙක්ට ඒ ඇති වෙන ශ්‍රද්ධාව ඇත්තටම මේ අර කලින් ඇති වෙන මේ කියන්නේ අර දැන් ඔය මෑණියෝ කතා කරන්නේ අර ඇහැට කඳුළු එනවා වගේ ඒ ශ්‍රද්ධාවනේ. කියන්නේ මේ මං වෙනුවෙන්ම මේක කරානේ එහෙම කියලා අර එහෙම හිතනකොට අපි අර එහෙම මානසිකාර කිරීම හරහා බුද්ධානුසය පැත්තක් තියෙනවා. ඒක ඇත්ත තමයි. නමුත් බුදුහාමුදුරු කරන්න කියපු දේ කිරීම හරහා ඒ කියන්නේ බුදුන් වහන්සේ මේ අපේට කියන්නේ දැන් භාවනා ක්‍රම වශයෙන් ගත්තොත් විවිධාකාර භාවනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. දැන් බුද්ධානුස්සතිය වැටෙන්නේ සමත භාවනාවකට, අනුස්සති භාවනාවකට. නමුත් බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම තමන් වහන්සේව දකින්න කියන්නේ ධර්මයේ හරහා. ඒකෝර අපි මේ විශේෂයෙන්ම උන්වහන්සේගේ කියන්නේ ධර්මයේ බොහොම ගැඹුරු ප්‍රදේශයක් තමයි මේ විපස්සනා භාවනාව කරා දැකගන්නේ. එතකොට ඇති වෙන ශ්‍රද්ධාව අර කියන වගේ නොසැලෙන ශ්‍රද්ධාවක් තමයි. මොකද ආයේ කියන්නේ මේ බුදුහාඳුරෝ මේක මේ මෙච්චර දුරට දැකලානේ මේ අපි වෙනුවෙන් මේක කියලා දීලා තින්නේ කියලා. ඒ කියන්නේ Tamanටත් ඇස් පනා පිටම තේරෙනකොට ඇති වෙන ශ්‍රද්ධාව ඉතින් ඒක මාරයි. ඒ කියන්නේ මම දන්නේ ඒක ඒ කියන්නේ මමත් ඔය මෑනිය කියන විදිහට ඒ කියන්නේ ඒ කියන්නේ මුලින් ඔය ශ්‍රද්ධාවත් එහෙම තිබුණා. නමුත් ටික ටික ටික ඒක වෙනස් වෙන්නේ හරිය 아무ත විදිහකට. භාවනාව හරහා යද්දි විපස්සනා හරහා විශේෂයෙන් යනකොට අරක අර අර ස්වභාවය ටිකක් අඩු වෙනවා. හැබැයි ඒ ඒ ගතියක් තියෙනවා. අරකේ අර කලින් වගේ ගිහිල්ලා මේ යන ස්වභාවය අඩු වෙනවා. නමුත් ඒ වෙනුවට මේ නිකන් නුවණ පැත්තෙන් ගිය ශ්‍රද්ධාවකට යොමු වෙනවා හිත. ඒතර අර පළවෙනි අර කලින් තිබිච්ච ශ්‍රද්ධාව වැටිලා වැටලා කියන වචනේ මම හිතන්නේ වැරදක් නැහැ. ඒ වෙනුවට හොඳට මේ දහම තුලින්ම දැකගත්තු ස්වභාවයක්. බුදුන් වහන්සේම කියන්නේ මේ දහම තුලින්ම දකින්න කියලානේ නිතරම කියන්නේ. අර කෙනෙක් පුද්ගලයෙක් වශයෙන්ම නෙමෙයි දැන් බුදුහාමුදුරුවෝ දකින්නේ. මේ මේ මේක පවා මේ අතහැරියානේ කියලා දැන් දැන් විපස්සනා භාවනාවට එද්දී ගැඹුරට යනකොට මේ අතහැරීමමයි තියෙන්නේ. මේකේ අල්ල ගන්න එකක් කිසිම දෙයක් නැහැ. බුදුහාඳුරන්ගේ දහමේ කොයි තරම්නම් උන්වහන්සේ මේ අත්හැරීම ප්‍රතිපදාව දේශනා කළා තියෙනවද කියලා ඒ එතන එතන දහම තුලින් ඒක දකිනකොට මේ කියන්නේ එතකොට බුදුහාමුදුරුව ගැන එන්නේ අමතුම හැඟීමක්. ඉතින් මන්නම් කියන්නේ ඒ පැත්තෙන් යන්න. එතකොට මේ මෑනියෝ කියන්නේ අපි ඔය හිතලා ගන්න එකට වඩා අපි හොඳට අත්දැකලා දහම අත්දැකලා යන පාර හරිම සාරවත්. එහෙමයි සන්නස දැන් ධර්මයේ ಗುಣ කියනකොට ඒ පස්සික ආදි වශයෙන් කියනකොට මට හිතෙනවා දැනට කරගෙන කියන ප්‍රමාණය අනුව දැන් මෑණියෝ හුඟක් මේ සජ්ජායනාවට බරයි මම එහෙම කිව්වොත් හරිද නැද්ද සජ්ජායනා කරන්නේ නැහැ දැන් හිතනවට බරද සමාවෙන්න හිතනවද හුඟක් මෙහෙමයි මම බුදුරාමුදුරුව ගැන අර වගේ හිතනකොට බුදුහාමන්ට වන්දනා කරන්න ගියත් මම මට හිතෙන් මට දැනෙනවා තේරෙනවා වහන්සේගේ ධර්මය ඇත්තටම එහි පස්සිකයි, සම්දිත්තිකයි, අකාලිකයි. ඒකට මම ඒව දැනට තරමතරම අත්දකලා තියෙනවා. ඔව් ඒක තමයි. අන්නේ අත්දැකීම තමයි තව තව ශක්තිමත් වෙන්න ඕනේ. අන්න ඒක තමයි මගේ තේරෙනට මම හිතනවා ඒ ධර්මය අනුව ගිහිල්ලා තමයි අෂ්ටාර්ය පුජන මහා සංඝරත්නය නිවන් දැක්කේ. ඔව්. ඒතර ඒ වගේ මාර්ගයක මමත් ගමන් කරන්න ඕන උන්වහන්සේට කරන පූජාවක් වශයෙන් කියන හැඟීම තමයි මට තියෙන්නේ. හරි. ඔව් ඒක හරි. ඒ විදිහටයි මම යන්නේ. නැත්නම් සජ්ජායනා කරන්නේ නැහැ. අත්වශයෙන්ම ශාක්‍තික්ෂ පාටියවත් මම කියන්නේ අද <laughs> නෑ ඒක නම් කිව්වට වරදක් නෑ. ඒක එහෙම ඒ කියන්නේ ඒවැ කිසි වරදක් නෑ. ඒවැසයි. ඔව් ඒවැ කිසිම වරදක් නෑ. කියන්නේ බුද්ධ වන්දනාවක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ තුල අපිට තුල තරන්දක නිහතමානීත්වයක් වැඩෙනවනේ. ඒව ඒව බොහොම වැදගත්. කියන්නේ අර නමුත් අර මුන්නහන්සේ කියපු දේ කිරීම හරහා එතකොට තමයි ඇත්තටම නියම බුද්ධ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙන්න හැකියාව ලැබෙන්නේ නේද? ඒ විදිහට තමයි මම යන්න උත්සාහ කරන්නේ. ඔව්. හොඳයි. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඉතින් ඒ කියන්නේ මේ අනිත් අනිකුත් භාවනා ක්‍රම වශයෙන් ගත්තොත් ඒක මේ බුදුහාමුදුරන්ගෙන් තොරවක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පෙන්නලා දීලා තියෙන්නේ මේ මේ විපස්සනා මාර්ගයනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මේ උන්වහන්සේට පුද පූජා පැවැත්වමින් ඉන්න පිරිසක් ඇති කරන එක නෙමෙයි. ඉතින් උන්වහන්සේට මේ පිරිනිවන් මංජකයේදී ඇවිල්ලා මේ දෙවියොන් බඹුන් අර බඹුන් නෑ දෙවියෝ ඇවිල්ලා විවිධාකාර ධූරේ නාද පවත්න්න ගත්තාම බුදුහාඳුරුගෝ මේක නෙවෙයි මේ නිවැරදි නිවැරදි බුද්ධ පූජාවක් වෙන්නේ. අන්න ප්‍රතිපත්තියක් වඩන්න. ප්‍රතිපත්ති උන්වහන්සේයා උන්වහන්සේ මේ තරම් දුක් විඳලා මේ ධමයක් දේශනා කරේ මේ සංසාරේ තියෙන දුක පෙන්වන්න. සංසාරේ දුක පෙන්වලා සංසාරයෙන් මුදව ගන්න. ඉතින් අපි මේ මාර්ගයක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් බුද් ඒ කියන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වුණ දේ අන්න කරා වෙනවා. ශ්‍රද්ධාව ඒක අනිවාර්යයි. ඔව්. ඒ ඒ ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාවේ එක එක මට්ටම්. දැන් අපි ඒ මුලින් දැන් ඔය මුලින් ඇති වෙන්නේ අපිට නොදැනෙන නිසා විශ්වාසයෙන් යන ගමනක්. අපි තාම දන්නේ නැහැ. එහෙනම් විශ්වාස කරලා යනවා. කියන්නේ අපිට තාම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයක් නැහැ විශ්වාසයෙන් යනවා. ඊළඟට ටික ටික ටික ටික ප්‍රත්‍යක්ෂ වෙනකොට අර විශ්වාසයෙන් යන ගමනක් නෙමෙයි තියෙන්නේ. දැන් යන්නේ ඊට වඩා ගැඹුරු මට්ටමක් දැන් යන්නේ. අවබෝධයෙන් යන්නේ. දැන් දැන් ආයේ වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් බුදුහාඳුරෝ නෙමෙයි මේ බුදුහාඳුරෝ කිව්වා එක වැරදි කියලා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම දෙයක් තියෙන. එතකොට අර අර කලින් වගේ ශ්‍රද්ධාවකුත් නෑ දැන්. කලින් වගේ නිකන් බලාගෙන අනේ කියාගෙන ඉන්න එහෙම එකකුත් නෑ දැන්. ඔව්. <laughs> එක එක මට්ටම් ඉතින්. ඔව්. බැලෙන්න එපා ඉතින් බය වෙන්න එපා. <laughs> බය වෙන්න එපා පොඩ්ඩක් ඒලාට වක් කරගෙන වක් කරේ කරනවක් ගන්න පුළුවන්. <laughs> <laughs> ඈ නෑ ඉතින් ඒ කියන්නේ අපාය ගැන බය තියෙන එක වැරදක් නැහැ. නෑ ඒ කියන්නේ අපි මේ බුදුහාමුදුරු කියනවානේ ඒ කියන්නේ මාර්ගඵල මට්ටමට නෙමෙයි ඊට මෙහා පවා යම්සි කෙනෙක්ගේ යම්සි කෙනෙක් තුල හොඳට ධහම තුල පිහිටියානම් ධම්මට්ටිති අවස්ථාව ගැන එහෙම කියද්දී මේ පිහිටියානම් ඒක හඳුන්වන චූල සෝතාපන්න අවස්ථාවක් කියලා. අනිවාර්යයෙන්ම මම දන්නේ බුදුහාමුදුරුවම කියප එකක්ද අට කතාවල එන එකක්ද කියලා මට හරියටම පැහැදිලි නෑ. කියන්නේ අඩුතරමින් ඊළඟ භවයේ අපායක වැටෙන්නේ නැහැ කියනවා. Thank you. මරණ මොහොතේදී බොහෝ වේදනාවක් එනවා කියලා ශාරීරික වේදනාවක්. ඉතින් මම සාමාන්‍යයෙන් මට වේදනාවක් එහෙම ඇති වෙච්ච අවස්ථාවකදී මම උත්සාහ කරනවා දැන් මරණකොට මට මේ වගේ මීට වඩා ලොකුයි වේදනාව මේක මට ඉවසා ගන්න පුළුවන් තත්යකට මෙනෙහි කරන්න උත්සාහ කරනවා සාමාන්‍යයෙන් මම. ඒකෙන් මම අත්දකින්න ගන්නේ මට මරණ මොහොතේදී මුහුණ දීමේ ශක්තියක් ලබා ගැනීම සඳහා. ඒ විදිහට හිතන හැබැයි සමහරලාට ඒක අසාර්ථක අවස්ථාවක් තියෙනවා. නෑ ඒ කියන්නේ වේදනාව පැත්තෙන්ම යන්නේ නැතුව දැන් වේදනාවක් වේදනාවෙත්ටි අපි උතන අල්ලගන්න යන්නේ අපිට මමත්වයේ හුඟක් තිබුණොත් නේද? අපි දැන් භාවනාවක් කරා යද්දී වේදනාව පැත්තෙනුත් කරනවා, චිත්තානුපසනාව පැත්තෙනුත් කරනවා, කායනුපසනාව පැත්තෙනුත් කරනවා, ගහන්න ඕනේ හැම පැත්තෙම ගහනවා. <laughs> නේද? එහෙම කරගෙන ගියා නම් එතකොට ආයි ওই තරම් මරණ මොහොතේදී මේ අල්ල ගන්න තරම් ලොකුවට දෙයක් නැහැ. දැන් මං මං උත්සාහ ගන්න සමාන සම්මානස මං උත්සාහ ගන්න දැන් මරණ මොහොතේදී මට ලොකු වේදනාවක් ආවොත් ඒක වෙන්ද ගලා ගන්න බැරුව මාතුල වෛරයක් හරි ඒ වගේ දෙයක් ආවොත් කියන බයක් මට තියෙන. එහෙනම් මම ඒකට හුරු වෙනවා දැන් ටිකක්. ඒකේ ඔව් ඒකේ වරදක් නැහැ. හැබැයි දැන් ඒ ඒ කියන්නේ කොහොමත් නිශ්චිතව කියන්න බෑ මේ හරියටම කොච්චර වේදනාවක් එනවද එහෙම කියන්න බෑ ඉතින්. වේදනාවක් නැතිවත් ඉන්න ඕනේ සාමාන්‍ය පොඩ්ඩක් අත්. නෑ ඉතින් කාටත් කාටත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. <laughs> සැලෙන්න බා කියලා තමයි කියන්න දෙන්නේ. <laughs> ඔව්. ඒක තමයි. ඒක තමයි. ස්වාමීන් වහන්සේ දැන් නෑ ඒ කියන්නේ දැන් හුඟක් හුඟක් ඕක ගැන හිතන්න ගියොත් මැරෙන කලින්ම මැරෙනවා. එහෙනම් උණ්ඩක් 10 වලක් 10 කියලා ඉන්න දෙන්නේ දැන් නේද? ඔව්. ඔව්. සනසරට සටහන අවසානට මං හිතන්නේ. මනපල මොකද්ද? වරදක් නැහැ ඉතින්. ඒක එහෙම වරදක් නැහැ. ඒ කියන්නේ Tamanට හොඳට මේ හොඳට සංවේදී බවක් තියෙනවා මේ ටයිල් පොළවේ. ඒ කියන්නේ බොහොම සියුම්ම දැනෙනවා. ඒ සමානලාවට ලඩු පැදුර හරි මේ වැලි මඩුව හරි සමානලාටයක් ගොරෝසු වැඩි. සමහර අවස්ථාවල තියෙනවා ටයිල් පොළව හොඳට සියුම් මේ අවශ්‍ය තැන් වලට හොඳට හිත යොදලා මෙව කරන්න පුළුවන්. ඒ හින්දා කියන්නේ තියෙන එක පරිහරණය කරාට ටයිල් පොළවක් තියෙනවා නම් ඒක කියන්නේ මෙව කරාට වරදක් නැහැ ඇත්තටම. නෑ එහෙම දෙයක් නෑ. තියනවාද? එහෙම මම නම් මම නම් ඔය තරම් ඉතින් ඕවා මේ දශමේව හොයන්න ගියොත් මේක කරන්න හම්බෙන්නේ මේ ඔය තරම් අපි මේ විනාඩියක් නම් තව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටයිල් පොළව වෙනුවට ඒක අත්හැරලා දාලා ටයිල් පොලව හරි පාවිච්චි කරන්නයි තියෙන්නේ. <laughs> මොකද්ද ওই තරම් නේද අපි මේ වැඩේ කෙරුණා නම් ඕක ওই තරම් ඉන්න අවශ්‍ය නැහැ මේකේ. <laughs> හොඳයි.